ගොඩාක් සංවරව සංසුන්ව ඉන්නවා. නිකන් කවුරු හරි ඇවිල්ලා උදේ ඉඳලා රෑ වෙනකන් මොන මොන හරි කිය කිය හිටියොත් බලා ගන්න පුළුවන් අපේ ප්‍රතිචාර කොච්චර ධර්මද කියලා. එහෙනම් අපගේ ජීවිතවල අපිට පීඩනයක් නැත්තම් සංවරව ඉන්නත් පීඩනයක් ලද වහාම ප්‍රතිචාර දක්වන්නටත් අපි ඇඩගැහිලා තියෙනවා හේතුව තාම පුතුජන නිසා. කවුරු කෙනෙක් අපට නිඳා කරනවා නම් අපහාස කරනවා නම් විවේචනය කරනවා නම් ස්තුති කරපු කෙනෙක් අපි අතර නැහනේ. එයාට වෛරයනේ අපි පාලා තියෙන්නේ. එහෙනම් අපට ප්‍රශංසා කරපු ගෞරව කරපු කෙනෙකුට කවදාවත් අපි නිඳා කරලා නැහනේ. එයාට ප්‍රශංසානේ කරලා තින්නේ. එහෙනම් හොඳ කරන අයට හොඳ කරන්ටත් නරක කරන අයට නරක කරන්ටත් අපි උරු වෙලා තිනවා. මේක අපේ ජීවිතවල ගත්තාම ඒක ලොකු අඩුවක්. අපි හිතාගෙන ඉන්නවා අපි මේ ගොඩාක් ಗುಣධර්ම වඩාගෙන ඉදිරියට යනවායි කියලා. ಗುಣධර්ම වඩාගෙන ඉදිරියට යනවා නම් මිනිසත් භවයේ නිමා වෙන්න එපාය. නේරාංජනා නදියේ වැලි වලටත් වඩා භාග්‍යතුන් වහන්සේලා මේ ලෝකෙට දී වුණා නම් සම්මා සම්බුද්ධත්වයටපත් වුණා නම් ඇයි අපි තාම මෙතන ඉන්නේ? මේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනේ 2600ක් වෙලත් ඇයි අපි තාම මේ ඇවිදින්නේ? අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තියෙන ක්ලේශ ධර්මයන් නිරෝධ කරන්න අපි දක්ෂ නැද්ද? මෛත්‍රී භාවනාව අපි දන්නේ නැද්ද? ආනාපාන සති භාවනාව දන්නේ නැද්ද? පිළිකුල් භාවනාව, සක්මන් භාවනාව මේ හැම එකක්ම අපි දන්නවනේ. ඇයි මේකෙන් ප්‍රතිඵල නැත්තේ? ඇයි මේවා වැඩෙන්නේ නැත්තේ? ප්‍රශ්නේ තියෙන්නේ කටපාඩම් කරපු දේ කියන එක නිසාවත් ආගත්ත දේ මතක තියාගෙන ඉන්න එක නිසාවත් නෙමෙයි වඩන්න නැති එකේ අඩුව තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු මා මංගල සූත්‍රයේ දාවෙනි ගාථාව තුළින් තපෝච්ච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමන් කියන ගාතාව අපගේ ජීවිතේ ක්‍රියාත්මක කරවන්නේ කොහොමද? මේක අපේ චරිතය බවට පත් කරගන්නේ කොහොමද? මේක කමඨාන බවට පත් කරගන්නේ කොහොමද කියන එක තමයි අද අපගේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ. තපෝ කියලා කියනකොට අපි දන්නවා තපස් රැකීමද, තපෝච්ච තපස් රැකීමද. මොකද්ද මේ තපස් රකින්නවයි කියලා කියන්නේ? එරමිනිය ගොතාගෙන කොඳුරට peeliye එම නැත්නම් කය ඍජුව තබාගෙන දැස් වසාගෙන අත් දෙක ඔඩොක්කුවේ තියාගන්නවා වමට උඩින් දකුණ ওই විදිහට ඉන්නවා. දැන් මේක මොකක්ද අපි කියන්නේ තපස් රකින්නවා. දැන් අපි දෙපොයේ දවස්වල ඕනතරම් මේ තපස් රකින්න ඇතිනේ නේද? নানা ප්‍රකාර භාවනාවල ඕම ඇස් දෙක වාගෙන ඕම ඉන්නවා අපි වුණ. නමුත් දැන් මේ භාවනාව ඉවර කරලා ගෙදර ගිහිල්ලා ඒ තපස් ජීවිතේ තියනවද? ගෙදර යන ගමනුත් කැළඹෙනවනේ. ගෙදර ගිහින් බලනකොට කෑම හදලා නැත්තම් බලන්න තින් සිල් අරගෙන එනවා කන්න කෑමවත් නැහනේ කියලා අපි කලබල වෙනවා. ඒ කෑම එක කිරියොද්දකුයි සම්බෝලයකුයි නම් ඊට වඩා තරහා යනවා. බලන්නකො මෙච්චර එළවලු තියෙද්දි පලා වර්ග තියෙද්දි මොකවත් හදලා නැහනේ. කොයි තපස් ජීවිතය. ඒ වාඩි වෙලා හිටපු S2 පියාගෙන හිටපු ඒ තාපසතුමා අතුරුදාන් වෙලා තියෙන්නේ ඇයි කියලා බලනකොට අපට පෑදිලව පේන එක කාරණාවක් මේ තපස් කියන එක වාඩි වෙලා එරමිනිය ගොතාගෙන ඉටියාට වෙන එකක් නෙමෙයි. දැන් දෙවිවරු තපස් භාවනා කරනවද? මේ ලෝකින් හැමෝම තපස් භාවනා කරනවද? අඟුලිමාල තපස් රැක්කද? දාරුකීරිය තපස් රැක්කද? පටාචාරි තපස් රැක්කද කියලා බලනකොට මේ උත්තමයන් වහන්සේලා අරියත් ඵලයට එනම් අරියත් බෝධියටපත් වෙලා තියෙන්නේ තපසක් රැකලාමයි හැබැයි ඒ තපස කවුරුත් දැක්කේ නැහැ. ඒ තපස මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඒක අපේ ජීවිතවලට ගොඩාක් වැදගත්. මේක ලෝකෝත්තර තපසක්. දැන් තපස් රකින්න ගහක් එපාය, සෙවණක් එපාය, මානකමක් එපාය. හැබැයි එහෙම අවශ්‍ය නැහැ. මේක ලෝකෝත්තර ගමනක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සංඝ. මේ සංඝයා යන ගමනක්. මොකද්ද මේ සංඝ කියලා කියන්නේ? බික්කු බික්කුණී උපාසක උපාසිකා. දැන් මෙතනින් තොර මේ ලෝකේ කෙනෙක් පෙන්වන්න. දැන් මේ ලෝකේ ගිහි පින්වතුන් ඔක්කොම සිල් ගන්නවා නම් උපාසක උපාසිකාවන්නේ. එහෙනම් Tamanට කුසලයේ තියෙන නිවනට ගොඩාක් වැඩ කරගන්න කැමැති කට්ටිය මාන වුණා නම් ඒ කට්ටිය බික්කු බික්කුණේනේ. එතකොට මේ ලෝකේ ඉන්නේ ඔක්කොම සංගනේ, සිවණ පිරිසනේ. එතකොට මේ පිට කට්ටිය කවුරුත් නැහනේ. එහෙනම් අපට පිටයි කියලා කියන්නත් කෙනෙකුත් නැහනේ. එහෙනම් මේ ලෝකයේ ඉන්නේ හැමෝම තපස්වරු නම් හැමෝම තම තමන්ගේ ಗುಣධර්ම වඩාගෙන යන සංඝ පිරිස නම් සිවණක් පිරිස නම් දැන් අපට ප්‍රශ්නයක් වෙනවා මේ තපස් කියලා කියන්නේ මොනවද කියන එක දැන් බලන්න පළවෙනි තපස් ජීවිතය අපි පෙන්නනවා මේ පින්වතුන් දිහා බලනකොට අපට පේනවා බලන්නකෝ කිසිම සංවරයක් නැහැ නේ ඒට ඇවිදිනවා මේට ඇවිදිනවා කියලා කැළඹෙනවා දැන් ඇත්තටම තපස් කියලා කියන්නේ මොනවද? බාහිර තියෙන කිසිම දෙයකට ගනුදෙනු නොකර බාහිර ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගන්න නැතුව බොහොම සංවරව, නිස්සබ්දව තමන්ගේ වැඩක් බලාගෙන ಗುಣධර්ම වඩන කෙනානේ තපස් කියලා කියන්නේ. කො මේ ඇස් දෙකට තපස් ජීවිතයක් නැහනේ. ඒ තපස්කම නැහනේ. එහෙනම් ඇස් වලින් දකිනවා අපේ වෛරකාරී. දැක්ක ගමන්ම හිතන බලන්න මේ මිනිස්සයා නේද එදා අපේ ගයේ පොල් කඩාගෙන ගියේ. මේ මිනිස්සු නේද එදා අපේ මේ කුකුලේ කල්ලාගෙන ගියේ කියලා මේ මිනිස්යාව නිකන් මරන්න තරම් තරහෙන් බලනවා. දැන් තාපසවරු එම බලනවද? නෑනේ. තපස්වරු මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්නේ නෑනේ. නාම රූපත් එක්ක ගනුදෙනු කරන්නේ නෑ. ලෝභ දේශ මොහත් එක්ක පැටලෙන්නේ එහෙනම් මේ ඇත්ත තපස් ජීවිතය මොකද්ද කියලා බැලුවොත් අපේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙම තපස් රකින්න ඕනේ. අපේ තින අවබෝධයේ මදිකම නිසා ප්‍රඥාවේ ගැටලුව නිසා අපි තපස් රකින්නවා මේ කයෙන් විතරක්. මේ කය විතරක් තපස් රැකලා බෑ. දැන් මේ පින්වතුන්ට අකුසල කර්ම පාප කරන් කර්ම කරන්න අවශ්‍ය වුණොත් දැන් අතින් විතර කරන්න පුළුවන් ද බෑනේ සිතවිල්ලක් එපාය මම මොනවද කරන්න කියලා දැනගන්න එපාය එහෙනම් Tamanට පරුස වාච පිසුන වාච සම්පප්පලාප කරන්න කට එපාය ගඳක් දැනෙනවා නම් ඒකට द्वේෂය ඇති කරන්න. සුවඳක් දැනෙනවා නම් ඇලීම ඇති කරන්න, ලෝභය ඇති කරන්න, නාසයක් එපාය. හොඳ මිනිස්සු නරක මිනිස්සු තෝරාගෙන වෛරය පාන්න බලන්න ඇස් දෙක එපාය. නින්දා අපාස කරන කට්ටියට වෛර බැඳ ගන්න කන් දෙකක් එපාය. එහෙනම් අසත්පුරුෂ ක්‍රියා කරන්න ඇවිදින්න කකුල් දෙකක් එපාය. මේවා හොඳට කල්පනා කරලා සැලසුම් කරලා වැරදි දේවල් අපායට යන දේවල් කරන්න සිතන්න සිතක් එපාය. එහෙනම් මිනිස්සෙක් මේ ලෝකයේ අකුසල කර්ම පාප කර්ම කරන්නේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයම ආයෝජනය කළා. එයා දක්ෂ නැහැ ආයතන වලින් තොරව කරන්න. මට පුළුවන් සලායතන නැතුව අකුසල කර්ම කරන්න කියලා කියන කෙනෙක් ඉන්නවා නම් අත් උස්සන්න. හිතන්නේ නැතුව අතපය මොකවත් පාවිච්චි කරන්නේ නැතුව බලන්නේ නැතුව කතා කරන්නේ නැතුව ඇයෙන්නේ නැතුව ස්පර්ශ වෙන්නේ නැතුව අකුසල කර්ම කරන්න දක්ෂයෙක් නැහැනේ මේ ලෝකේ. එහෙනම් මේ ආයතන අයෙන් නේද අකුසල කර්ම පාප කර්ම කරෙන්නේ. ඒ නිසා නේද උත්පත්තිය කටගන්නේ. එහෙනම් මේ ලෝකයේ පින් කර්ම කුසල කර්ම කරන්නේ කොහොමද කියවම ඒකත් ආයතන අයෝනේ. ධර්ම ග්‍රන්ථයක් කියවන්න ඒක බලන්න ඉස්සලාම ඇස් දෙක ඕනේ. කියවන්න කට ඕනේ, අල්ලා ගන්න අත ඕනේ, දන් දෙන්න අත් ඕනේ, සිතන්න සිතක් ඕනේ, ධර්මයේ ශ්‍රවණය කරන්න කන් දෙකක් ඕනේ. දැන් බලන්නකෝ කුසල කර්ම කරන්ටත් පින් කර්ම කරන්ටත් ඇසකන දිවනාසය සමසිත ඕනේ. එහෙනම් මේ ලෝකයේ සුගතිගාමිත්වයටත් දුගතිගාමිත්වයටත් ප්‍රධාන හේතුව තමයි ආයතන අය. එහෙනම් මේ තපස කියලා කියන්නේ මේ බඹයක් විතර උසක් තියෙන කයට දෙන ධර්මතාවයක් නම් ඒක මේ එරමිනියට විතරක් සීමා වුනේ කොහමද? උජුං කායම් වලට විතරක් සීමා වුනේ කොහමද? දැන් කෙනෙක් එරමිනිය ගොතාගෙන තපස්වරයෙක් වාගේ සමාධි ආසනයේ වාඩි වෙලා රටේ නැති මුසාවාද පරුසවාද සම්පප්පලාප කතා කරනවා. අසවලාගේ ගෙදර මේම එකක් වෙලානේ කියලා ඕපදුප කතා කරනවා. දැන් එයා තපස්ද නැහනේ. එතකොට දැන් කට පියාගෙන අනිත් මිනිස්සු දිහා බලාගෙන රවනවා. දැන් මේක තපස්ද නැහනේ. කට පියාගෙන ඉන්නවා කය කලබලයි. එක තැනක කිරියවක ඉන්නේ නැහැ. ඒක තපස්ද නැහනේ. එතකොට මේ ආයතන අයම තපස් භාවයටපත් කරන්න ඕනේ. ඒක තමයි මේ තපෝ කියලා කියන්නේ. එහෙනම් මේ තපස කියන ජීවිතයටපත් කරන මේ ප්‍රතිපත්තිය කොහොමද අපි කමඨාණක් වශයෙන් වඩන්නේ කියලා බැලුවාම අපි මේ සංසාරයේ ඇවිදින සෑම මොහොතම අපට වර්ණ පේනවා. මොනවද පේන්නේ? කොළ පාට, රතු පාට, නිල් පාට, කා පාට, සුදු පාට, කළු පාට මම පේනවා. දැන් වර්ණවල දුස්සීල සීලවන්ත කියලා තියෙනවද? නෑ නේද? වර්ණවල එම් එකක් නෑනේ. ආවල් මිනිසයා හොඳයි, ආවල් මිනිසයා නරකයි කියලා කියන්න පුළුවන්. දැස් වලට මොනවද පේන්නේ? ඔක්කොම වර්ණ විතරනේ. දැන් වර්ණයක් පෙනුනාම මේ තැඹිලි පාටයි සුදු පාටයි පෙනුනායි කියලා අපි එහෙම කියන්නේ නෑනේ. අසවල එනවනේ අර දුස්සීල එනවනේ මේ පැත්තට. දැන් පෙනිලා තින වෙන එකක් නේ. එහෙනම් ඇහැට පේන්නේ පාට නම් අර මනුස්සයාගේ ගතිගුණ පේන්නේ කොහමද? දැන් සිතත් එක්කට සම්බන්ධ වෙලානේ. එහෙනම් යම්කිසි කෙනෙක් දිහා දැක්කාම ලෝභ, ද්වේෂ, මෝහ, රාග ඇති වෙනවද? වෛර ඇති වෙනවද? ඒකෙන් සිත වළක්ව ගන්න ඕනේ. බේර ගන්න. මේක තමයි තපස් රකින්නවා කියන්නේ. තාපසවරේ කවදාවත් පව් කරන්නේ සිත කය වචනේ සංවර කරනවා. උත්තරී මනුෂ්‍ය ධර්ම වඩනවා. එහෙනම් මේක ඇස් වලින් වඩන්න ඕනේ. මේ S2 තපස් S2ක් බවට පත් කරන්න ඕනේ. දැන් බලන්න අපි යම් කිසි දෙකෙනෙක් දිහා බලනකොට द्वේෂය අටගත්තා වාම අපි දැනගන්නවා මන් තුළ තාම වෛරය තියෙනවා. මෛත්‍රිය පරිපූර්ණ වෙලා නැහැ. එයාව දැක්ක ගමන් මගේ සිත කැළඹිලා එයාගෙන් පලි ගන්න හිතෙනවා. එයාට රිදවන්න හිතෙනවා. එයාගේ වස්තු විනාශ කරන්න හිතෙනවා. ඇයි මම තිරිසනෙක් වෙනස් වෙන්නේ? මගේ සිතේ කැළඹිල්ල අටගන්නේ ඇයි මෙච්චර හොඳට ඉනා වෙලා කතා කරපු මගේ ඉනාව අතුරුදාන් වුණා සංවරභාවය අතුරුදාන් වුණා මගේ කය ආත්පසින්ම වෙනස් වුණා මගේ මිනිසත් භවය පොඩ පොඩ අඩු වෙලා තිරිසන් භවය ආරුඩ වෙනවා මොකද්ද මට වෙන්නේ අන්න අර වෛරය මාව ආක්‍රමණය කරනවා අපි කියනවනේ සතුරු ආක්‍රමණය කරනවා. එහෙනම් මේ වෛරය කියන මාර සේනාව මේ පූජා භූමිය මේ බඹයක් විතර උස තියෙන පූජා භූමිය ආක්‍රමණය කරනවා. මේ ටික දැනගත්තාම ඇති සතුරා පලවන්න චිත්තානුපස්සනාව වඩනවා අපි. නැවත නැවත අපි සීය වඩනකොට මේ සීයෙන් යුක්තව මේ සෑම කාරණාවක්ම බලාගෙන ඉන්නකොට අන්න වෛරය පොඩ පොඩ පාවෙනවා. තරාව අපට නැති කරන්න බෑ. තරාව නැති කරන වෑයමත් තරාවක් නේ. ඇයි තරාවට තරහා තියෙන නිසානේ අපි ඒක අයින් කරන්නේ. තරහට ආදරේ කෙනෙක් මේ ලෝකේ ඉන්නවද නැහනේ. තරහට ආදරේ කෙනා ඒක නැති කරන්න තියෙන බව දැනගෙන 100න් ඉන්නවා. ඇයි එයා තරාවත් මගේම කොටසක් නේ. මම වඩලා නැති ಗುಣධර්මයක්. ඒක තාම මගේ සිතේ නිදාංගත වෙලා තියෙනවා. මෛත්‍රිය කියන පාරමිතාව සම්පූර්ණ කරලා මම මේ තරාව ද්වේෂය උදුරලා විසි කරලා නැහැ. ඒ වල්පැල ඇටිය තාම මගේ පුණ්‍යකෙතේ පැලවෙලා කටුසයිතයි. නියර යන්න බෑ ඒවා ඇනෙනවා. එහෙනම් මේ පුණ්‍යකෙත කියන එක වික්ෂුව විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන සිවණ පිරිසම පුණ්‍යකෙත් තමයි. උපාසක උපාසිකාවට දෙන දාණය දුස්සීල කෙනෙකුට දෙන දාණයට වඩා 100න් ප්‍රමාණයටත් වඩා ඉහළයි කියලා දේශනාවේ තියෙනවා. එන අසත්පුරුෂ දාන සත්පුරුෂ දාන කියලා ගත්තාම දසසෙල් සමාදන් වෙලා ඉන්න පින්වතුන්ට දන් දුන්නාම ඒක මාත්ඵලයි ආනිසංසයි. එහෙනම් මේ කට්ටියටත් කෙතක් තියනවා කියන එක නේද මේකෙන් අදහස් වෙන්නේ. ඒ කෙතේ තියෙනවා වල් පැල ඇටි. කටුසහිත පැල තියෙනවා ඒවා ඇනෙනවා යන එනකොට ඇඳුම් පැටලෙනවා ඉරෙනවා විෂවා જાති තිබුණාම කකුල් කුණු වෙනවා එහෙනම් අපි මේ ලෝකෙ දිහා බලනකොට द्वේෂය ඇති වෙනවා නම් වෛරය ඇති වෙනවා නම් අන්න අපි තුල වල්පැලැටියක් තියෙනවා, කටුපඳුරක් තියෙනවා, හරි සැරයි. අපි මෛත්‍රිය වඩනවා නම් අනේ මට තරහා ඇති වෙනවයි කියලා දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නවා ඒ වෛරය තියෙන බව දැනගත්ත සැනෙම වෛරය තුනී වෙන්න පටන් ගන්නවා. කෙනෙක් තරහා ඇති වෙලා ගාන්න ඕනේ කියලා කලබල වෙලා පොල්ලක් අතට අරගෙන කලබල වෙනකොට මෙයා දැනගන්නවා අනේ මම වෙනස් වෙච්ච ඇටි. හොඳ ලස්සනට මගේ අතට පොල්ලකුත් ඇවිල්ලා මම දන්නෙත් නෑ මේක කොහමද ගත්තේ කියලා. කලබල වෙච්ච තරම් කියලා දැනගත්ත ගමම අතබුරුල් වෙලා පොල්ල අතහැරෙනවා. කවදාවත් කෙනෙකුට යට අයාපත කරන්න බෑ. ඇයි තරහා යන බව දැනගත්ත ගමම තරාව මධ්‍යම ප්‍රතිපදාවට එනවා. තරාව කියලා කියන්නේ අත්ත කියලා මතාන යෝගය සෙනෙහස කියලා කියන්නේ බැඳීම කාමසුකල්ලිකාන යෝගය අන්තයක ඉන්න තාක්කල් විතරයි අන්තයේ ප්‍රශ්නේ තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න තාක්කල් මේ ලෝකයේ කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒක කර්ම ගොඩ නැගෙන්නේ හැම තැනම දේශනාවල අපි ආලා තියෙන මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න කියලා. හැබැයි මධ්‍ය ප්‍රතිපදාවේ ඉන්න ක්‍රමවේදය දන්න කට්ටිය අත්උස්සන්න කියලා කවම් කවුරුත් දන්නේ නැහැ. අවුෙන්නේ නැතුව ඉන්නවා. අවුෙන්නේ නැතුව ඉන්න එකටත් අවු වෙලා නින්නේ. ඒක ජීවිත කාලෙම වඩනවනේ. ඒකට අවු වෙලානේ, දෘෂ්ටිගත වෙලානේ. එහෙනම් මම द्वේෂය නැති කරනවා. මෛත්‍රිය වඩනවා. ඒතර මෛත්‍රියට අවු වෙලානේ. එහෙනම් අපට මේක ඕනේ මේක ඕනේ කියලා තෝර තෝර අපි හදන්න යන නිසා ජීවිත කාලෙම හදන්න දේවල් තියෙනවා. ඇයි? තරහා තියෙන කෙනා තරාව නැතිකරන්න මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වැඩි වුණාම ඔරාටත් මෛත්‍රී කරනවානේ. නේද? එතකොට මිනිමරුවටත් මෛත්‍රී කරනවා. බොරු කියන කෙනාටත් මෛත්‍රී. දැන් මේ මෛත්‍රිය වැඩි වෙලා අපි කියනවා පිටාර ගලනවා කියලා. වාන් දානවා දැන් මෛත්‍රිය. එතකොට දැන් මෛත්‍රිය වැඩි වෙලානේ. දැන් මේක අඩු කරන්න ද්වේෂය වැඩි කරලා මෛත්‍රිය අඩු කරන්න එපා. නැවත අපි අර දුස්සීල කට්ටියට මෛත්‍රිය නොපා ඉන්නවා. එතකොට ද්වේෂය ටිකක් වැඩි කරාම අර මෛත්‍රිය පිටාර ගලන එක වාන් දාන එක අඩු වෙනවා. දැන් ද්වේෂය වැඩි වුණාම මෛත්‍රිය අඩු වෙනවානේ. පව් අර මිනිසයාට මොනාරි දෙන්න තිබුණා. ගියාට පස්සේ මතක් වුණේ. එහෙනම් දැන් ආයි මෛත්‍රිය වඩන්න එපා. දැන් මේ පැත්තෙන් වඩනකොට පිට අරගලනවා පිට අරගලන එක වඩනකොට මේ පැත්තෙන් ටිකක් අයින් කරන්න ඕනේ. දැන් මේක හැමදාම කර කර ඉතියම කවදද නිවන් දකින්නේ? මෛත්‍රිය වැඩි නම් මෛත්‍රිය පාලනය කරන්න මෛත්‍රිය අඩු කරනවා. මෛත්‍රිය අඩු වෙනකොට ද්වේෂය ඇති වෙනවා. ද්වේෂය නැති කරන්න මෛත්‍රිය වඩනවා. හැමදාම ඒක අන්තයක ඉඳලා මොනාරි එකක් වඩ වඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දාරුකීරිය මහරහතන් වහන්සේට කියපු දේශනාව මොනවද? දැක්කද දාරුකිරිය? දැක්කදේ දැක්ක බව දැනගන්න. දාරුකිරිය මොන හරි ඇහෙනවද? ඇහෙන බව දැනගන්න. ඇහිච්ච දේ ඇහිච්ච බව දැනගන්න. ඇඟෙනවා නම් ඇඟිච්ච දේ ඇඟෙන බව දැනගන්න. සිතෙනවා නම් සිතිච්ච දේ සිතුන බව දැනගන්න. මොකවත් කරන්න යන්න එපා. දැන් බලන්න කොච්චර ලස්සන කමඨාණක්ද මේක. එහෙනම් අපේ ජීවිතේ අපිට කරන්න තියෙන්නේ වෛරකාරයේ දැක්කාම මෛත්‍රිය වාඩි වෙලා සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා කියලා කෑ ගන්න එකද වෛරය ඇති වෙච්ච බව දැනගන්න එකද වෛරය ඇති වෙච්ච බව දැනගත්තාම එයා ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ එහෙනම් අපි කාමසුකල්ලිකාන යෝගයේ අන්තයේ ඉන්නකොට අපට ප්‍රශ්නයක් ඇති වුණාම ඒ අන්තයේ ඉන්න බව දැනගත්තාම ඒ අන්තයේ මධ්‍යම ප්‍රතිපදාව බවටපත් වෙන. ඇයි? චිත්තානුපස්සනාව තමයි මේ ලෝකයේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව. එහෙනම් චිත්තානුපස්සනාව ඇති කිරීම තුළින් අපගේ ජීවිතයේ මධ්‍යම ප්‍රතිපදාවේ පවත්වාගෙන යන්න පුළුවන්. තරහා ඇති වුණාද අත්තකිල මතාන යෝගයේ ප්‍රශ්නයක්ද අත්තකිල මතාන යෝගයේ ඉන්න බව දැනගෙන 100න් ඉන්නවා. ඒක මධ්‍යම ප්‍රතිපදාව බවටපත් වෙනවා. දැන් මැද කියලා තැනක් නැහනේ. ඉන්නේ ජීවිත කාලෙම අන්ත දෙකේනේ. එහෙනම් අන්තය 100 පවත්තල මධ්‍යම ප්‍රතිපදාව බවටපත් කරගන්න අපි දක්ෂ නැහැ. එහෙනම් මේ ඇස් දෙකෙන් යමක් දැක්කාම හොඳ කෙනෙක් නම් සිල්වන්ත කෙනෙක් නම් අපේ මිතුරෙක් නම් වාම අපි හැලෙනවා නේ අපේ යාළුවෙක් කෙනා ඉස්කෝලේ යන කාලේ යාළුවෙක් කතා කරන්න ඕනේ තේ ටිකක් දෙන්න ඕනේ. ගෙදරට ආරාධනාවක් කරන්න ඕනේ. බලන්න පුදුමාකාර බැඳීමක් අපට. එහෙනම් මේ ඇස් දෙකට දකින්න මේ රූපවලට අපි ඇලෙනවා. එයා වෛරකාරයෙක් නම් විරුද්ධවාදියෙක් නම් අපි ගැටෙනවා. අපගේ ජීවිත කාලය පුරාම අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා බැලුවොත් මේ ඇස් දෙකට ගෝචර වෙන නාම රූප ධර්මයන් වලින් අපි කෙලෙස් හදාගන්න එක නවත්තලා නැහැ මේකට තමයි මේ තපස් ජීවිතය දෙන්න කියලා කියන්නේ අද ඉඳලා මේ පින්වතුන්ට මේ ඇස්වලට ගෝචර වෙන සෑම නාමයක් රූපයක් දකිනකොට මේ නාම රූප වලට නැතුව තපස් රකින්න පුළුවන් නම් ඇස් දෙකෙන් අන්න මේ ඇස් දෙක තාපසයෙක් බවට පත් වෙනවා. මේ ඇස් දෙකෙන් පුළුවන්කම තියෙනවා අපට තපස්වරයෙක් බවට පත් වෙන්න. දැන් බලන්න කන් වලට අපට ඇයෙන ප්‍රශ්නය කොච්චර ලොකු ප්‍රශ්නයක්ද කියලා. මේ පින්වතුන්ට දැන් අගුණ කියලා බනින්න පටන් ගත්තොත් මොකද්ද කරන්නේ? මේ පින්වතුන් විනාඩි 5ක්වත් ඉන්නේ නැහනේ. අනේ හාමුදුරන්ට ටිකක් මානසික ප්‍රශ්නයක් තියෙනවා වාගේ. ඒ හාමුදුරන්ට යාපතක් කරන්න කියලා අපි ගියා. අපට හොඳ සියලු බැනලා විවේචනය කළා, නිඳා කළා, අපාස කළා. ආයේ පන්සල තියෙන දිශාවටවත් යන්න හොඳ නැහැ කියලා මේ කට්ටිය පිටත් වෙලා යනවා නේද? දැන් කුරුල්ලෝ කෑ ගන්නවා, එහෙම පිටත් වෙලා යනවද? නැහනේ. එතකොට දැන් ඒකත් ශබ්ද නම් මේකත් ශබ්ද නම් මේ ශබ්දයේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? භාෂාවත් ඒ භාෂාවේ තියෙන වචනවල අර්ථයක් දැනගත් එක නේද? දැන් ජපන් ආම්දුර නමක් ඉඳලා ජපන් භාෂාවෙන් hina වෙවි බයිනවා. ඉනා වෙන නිසා අපි කියනවා මේ හොඳ ලස්සන මොනාරි කාරණාවක් කියනවා ඇති. මේ තියෙන සියලුම සතර પરම්පරාවටම බයිනවා හාමුදුරුවෝ. හැබැයි ඉනා වෙලා බයින නිසා shabdය විතරයි හැෙන්නේ. භාෂාවත් වචනත් දන්නේ නැති නිසා අපි කවුරුත් එල්ලෙන්නේ නැහැ. වාඩි වෙලා හාගෙන ඉන්නවා. බණක් වෙන්නේ නැති කියලා. එහෙනම් බලන්න මේ කන් වලට ඇහෙන ශබ්ද වලින් මොනතරම් වෛරය, ద్వේෂය, මෝහය, රාගය ඇති වෙනවද කියලා. එහෙනම් මේ කන් වලට අපිට ප්‍රශංසාව ඇයෙනවා නම් ගෞරවයේ කීර්තිය ඇයෙනවා නම් ඒ මනුස්සයාට බත් දීලා තේපැන් දීලා කොහෙද ඉන්නේ? ආ එහෙමද එන ගම මේට අවිල්ල යන තව ටිකක් ආගන්න එපායි අපේ මාන්නේ වැඩි වෙන්න. එහෙනම් මේ මනුස්සයාට හරියට අපි සලකනවා. බැරි වෙලාවත් අපේ අගුණයක් කියලා බැන්නනම් ඒ මනුස්සයාට ඇල්වතරවත් දෙන්නේ නැහැ. එන ප්‍රාර්ථනා කරනවා අකුණු ප්‍රාර්ථනා කරනවා අනේ මේ මිනිස්සයා සුනාමියටවත් ගියේ නෑනේ බලන්නකො සුනාමියටවත් අවුන්නේ නෑනේ මේ මිනිස්සයා ඒ මිනිස්සයාට වෙන්න තියෙන හැම අපායක්ම අපි ප්‍රාර්ථනා කරලා හැම අපත්‍යයක්ම මේ මිනිසයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බුදුන් වැඳලා මේ මිනිසයාට මොනාරි කරන්නකෝ අපේ බුදු පියාණන් වහන්සේ මෙච්චර බෝධි පූජා තියෙන මේ මිනිසයාට මොකවත් වෙන්නේ නැහනේ මෙච්චර ලයිට් කන තියෙන එකකවත් මේ මිනිසයා ඇප්පෙන්නේ නැහනේ කියලා බුදුන් වඳිනවා හැබැයි අපට ප්‍රශංසා කරලා ගෞරව කරන මිනිසෙකුට අපි කියනවා සියලෝම දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව සැලසේවා දලදා රත්නයේ පීඨ ලැබේවා රුවන්වැලි මාසා චෛත්‍ය රාජාන වහන්සේගේ පීඨ ලැබේවා සියලෝම පින් ආනිසංස කුසල ආනිසංසෙන් දීර්ඝායස ලැබේවා කියලා ඒ මනුස්සර වෙන බෝධි පූජාවක් තියෙනවා දැන් බලන්න මේ කනට එන ශබ්දේ නේද මේ ප්‍රශ්නේ අපට හොඳ කියන මනුස්සයන්ට හොඳ කියනවා ඒ කියන්නේ අපි ඇලෙනවා මාන්නේ ආහංකාරය උඩඟු අදා ගන්නවා අපට බැන්නාම අපි ගැටෙනවා වෛරය බැඳ ගන්නවා එහෙනම් බනින මිනිස්සු බනින්නේ නිකන් නෙමෙයි අපි බැනපුවා නේද? නිකන් අපට බයින්නේ හේතුවක් නැතුව ඵලයක් අටගන්න මේ ලෝකේ මල් ලැබෙනවද ගස් නැතුව? එහෙම හැදෙන්නේ නැහනේ. එහෙම ඇති වෙනවා නම් පුදුමයක් නෙමේක. එහෙනම් මේ ලෝකේ මල් හැදෙන්නේ මල් ගස් තියෙන නිසානේ. එහෙනම් හේතුවක් තියෙන නිසා තමයි ඵලයක් අටගත්තේ. එහෙනම් මේ මිනිස්සයා මට බනින්නේ මම පෙර භවයේ බැනලා තියෙනවා හේතුව මං අදලා. දැන් ඵලේ මල් පට අරගෙන එහෙනම් දැන් මල් නෙලන්න ඕනේ මම. කොහොමද මම මල් නෙලන්නේ? අර මිනිස්සයා බනිනකොට සාදුකාර දෙනවා. සාදු සාදු සාදු කියලා. ඒ මනුස්සයා කල්පනා කරනවා මම මේ අම්මට තාත්තට කිරියම්මට කිරියත්තට ඥාතියට සහෝදරට ඔක්කොමට බයිනවා. බැනලා මොකවත් බනින්න නැති නිසා මේ මනුස්සයාගේ වෙලට බයිනවා, ගෙදරට බයිනවා, ගස් කොළන් වලට බයිනවා. මෙච්චර බයිනකොට මේ මනුස්සයා සාදුකාර දෙන්නේ ඇයි කියලා බනින එක නවත්තලා අනවා. ඇයි සාදුකාර දෙන්නේ? නෑ මමත් මේ විදියට පෙර භවයේ ගොඩාක් මනින්න ඇති. අපාස නින්දා කරන්න නැති. ඒ හේතුව නිසා අටගත්ත ඵලය අද මට ඒ විදියටම බණුම් ඇයෙනවා. මම කොයි විදියට බැන්නද කියලා මට පරචිත්තේ නෑ බලන්න. හැබැයි මේ බැනුම් ඇයෙනකොට මට තේරෙනවා මේ විදියටමයි බණින්න ඇත්තේ කියලා. මම බැනපු දේවල් මට මැවිලා පේනවා. මම පෙර භවයේ කරපු දේවල් ඒකේ තියෙන ආනිසංශ ඒකේ තියෙන අනිත්‍යභාවය මට මතක් කරලා දුන්නා. මං කරපු හැම කර්මයක්ම ඔයා මට බැනලා ඉවර කරනවා. මාගේ කර්මය ඉවර වෙන බව මට දැනෙනකොට හරි සන්තෝසයි මට. ඇයි මං බැන්නනම් මං බැනුම් ආලාමිසක් ඒක ඉවර කරන්න බෑ. එහෙනම් ඔයා මට බැනලා මගේ කර්මය ඉවර කරනවා. මාව නිවනට ලං කරනවා. ඔයා මගේ ජීවිතය තව තවත් සසර විමුක්තියට කිට්ටු කරනවා. මේක දැකලා ඔයා මගේ දෙයියෙක් වාගේ මට පේනවා. ඔයා මගේ කල්යාණ මිත්‍රයෙක්. ඔයා කැතකතා කියලා ඔයාගේ ජීවිතය අපිරිසිදු කරගෙන ඔයා මේ ලෝකයේ දුකට ඉමිකම් කියාගෙන මගේ කර්මය ගෙවලා මාව එතර කරනවා. අර වලේ දෙන්නෙක් වැටුණාට පස්සේ ඒ වැටිච්ච එක්කෙනෙක් උත්තරී මනුෂ ධර්ම තියෙන කෙනෙක් අනිත් කෙනා කිසිම ಗುಣධර්මයක් නැති කෙනෙක් අර ಗುಣධර්ම කියන කෙනා කියනවා අපි දෙන්නාම ඉටියොත් මිත්‍රය මේ ලිඳේ අපි දෙන්නාම බඩගින්නේ මැරෙනවා එහෙනම් මේ දෙන්නගේම තියෙන මිනිසත් භවය ගොඩාක් වටිනා භවයක් එහෙනම් උත්තරීතර මනුසත් භවය නිකන් විනාශ වෙන්න දෙන්න බෑ. ඔයා මගේ කර උඩට නැගගන්න. මගේ අත් දෙක උඩට ඔයාගේ පහුල් දෙක තියාගන්න. තවත් අඩි දෙකක් උස්සනවා. එහෙනම් කොමාරව එල්ලිලා උඩට යන්න. ඔයාගේ ජීවිතේ බේරගන්න. ඔයාවත් මේ මිනිසත් භවයේ උත්තරී මනුස්ස ධර්ම වඩලා අරියත් බෝධියටපත් වෙන්න මම මගේ ජීවිතයේ මේ ළිඳේ ඉඳලා කොහොම හරි මම මේක ඉවර කරගන්නම් මට තියෙන ආයුෂ ටිකයි ඔයාට පරමාවිස වැඩි. ඒ නිසා ඔයා උඩට යන්න කියලා අර උත්තරී මනුෂ ධර්ම තියෙන කෙනා මෙයාගේ කර උඩට අරයව නගලා එළියට දානවා. ඒ වගේ අර උත්තමයාත් මේ වගේ වැඩක් තමයි කරන්නේ. එයා මොනවද කරන්නේ? එයා බැනලා, නිඳා කරලා, අපාස කරලා විශාල අකුසල කර්ම රාශියක් එයා ඉමිකාරය කරගෙන අපේ කර්ම ටික ඉවර කරලා අපිව සංසාර විමුක්තියටපත් කරනවා. එහෙනම් මේ වගේ උත්සමයෝ මේ ලෝකේ ඉන්නවා. මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ඉන්නවා අපිව නිදාස් කරන්න අපේ කර්මයේ ඉවර කරවන්න. එහෙනම් මේක අපි දකින්නේ නැහැ. අසවලා මට බැන්නා. අසවලා අපේ પરම්පරාවට නිඳා කළා කියලා ජම්ම වෛරයක් බැඳ ගන්නවා. එතන තමයි අපට අලුත් කර්ම හැදෙන්නේ. මේ තපස් ජීවිතයේ තපෝච්ච කියලා කියන එක ඇස්වල විතරක් නෙමෙයි කන් වලිනුත් රකින්න ඕනේ. යම්කිසි කෙනෙක් අපට නිନ୍ଦා අපාස කරනවා වාගේ ප්‍රශංසා ගෞරව කරනවා. අනේ මේ පින්වතුන් කොච්චර ලස්සනද බලන්න හොඳට දත් මැදලා හොඳට කොණ්ඩේ පීරලා සුදු හැඳගෙන හරි පිරිසුදුයි දැක්කාම හරි සන්තෝසයි කියලා ಗುಣ වර්ණනා කරනවා. අපි හිතන බලන්න මොනතරම් හොටුන්නක් දානවද? මාන්න්‍ය හොටුන්නක් පළඳන ඇටි මට නැති ಗುಣ කියලා මේකේ තියෙන අසුචි මල මූත්‍රා කැතකුණු ටික දාඩිය සෙම මේ කබ ටික මමනේ දන්නේ මෙච්ච සම්පූර්ණ කුළුන් ලොරියක් කියලා මේ තරම් අසුචි ගොඩකට කරන වර්ණනාව නැති මාන්නයක් ඇති කරලා ගෞරවයක් දීලා ආහංකාරයේ උඩමකම ඇති කරන්න මේ මිනිස්සයා මාර වේයමක් දරනවනේ. ඇයි මේ මිනිස්සයා මෙච්චර වේසමාන්සි වෙන්නේ කියලා ඒක දිහා බලාගෙන සීයෙන් ඉන්නවා. අර මිනිස්සයා ප්‍රශංසා කරලා කරලා බැරි ගෑනවා. ඒත් අපිට මාන්නයක් ඇති වෙලා නැහැ. ආහංකාරයක් උඩඟුවක් ඇති වෙලා නැහැ. ඇයි අපි දන්නවා මේ මිනිස්සයා අපට මාන්නය කියන ඔටුන්න පලඳනවා. ආහංකාරය කියන වස්ත්‍රය අපිට අඳනවා. එහෙනම් මේ දේවල් දැනගෙන ඒ බණින ඒ ප්‍රශංසා කරන හැම මොහොතක් තුළම Tamanට ඇතිවෙන අකුසල කර්ම කෙලෙස් ධර්මයන් පිළිබඳ 100න් ඉන්න පුළුවන් නම් අන්න මේ කන් දෙක තපස් රකින්නවා. මේ කන් දෙක තපස් ජීවිතයක් බවට පත් වෙලා එහෙනම් අපේ කන් දෙකෙන් අපට තපස් රකින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඇස් දෙක පියාගෙන එරමිනිය ගොතාගෙන කය ඍජුව තියාගෙන අපි මීන්සරේ සවන් දෙනවා සිල් ගන්න ඇවිල්ලා අනිත් දෙන්න කතා කරනනේ මොකද්ද කියලා මීන්සර හොඳට ආගෙන ඉන්නවා ඉන්නේ ඇස් දෙක පියාගෙන නිසා කට්ටිය කියන සමාධියේ ඉන්නේ නැහැ අර කට්ටිය මොනවද කතා කරන ඔව් අසවලාගේ ගෙදර හොඳයි ඒක දැනගත් එකත් හොඳයි කියලා ඕක හාගෙන ඉන්නවා දැන් එයා තපස්ද රකින්නේ නැහනේ එයාගේ කන් දෙක තපස් නෙමෙයිනේ. එයා දුස්සීලයිනේ කන් දෙක. එහෙනම් මේ කන් දෙකත් තපස්වර බවට පත් කරන්න ඕනේ. අපේ ජීවිතවල ගඳක් දැනිච්ච ගමම අපි කලබල වෙනවා බලන්නකො මේ මිනිස්සයා නාන්න නැතුව මෙතන ඇවිල්ලා වාඩි වෙලා කොච්චර ගඳයිද කියලා අපි ඒ මිනිස්සයාට ද්වේෂ කරනවා වෛර කරනවා ඇඟිල්ලෙන් ඇනලා යව ඈඩ් කරනවා තල්ලු කරනවා මොකද්ද මේ කියන්නේ එයා ගඳට ගැටෙනවා ද්වේෂය ඇති වෙනවා එහෙනම් Taman තුල ඒ ගඳ නැද්ද? Tamanුත් මාස දෙකක් තුනක් නැවෙ නැත්තම් Tamanගේ තත්ත්වයත් ඒකම නේද? කොච්චර Tamanගේ කය තුල තිබුණත් අසුචි මල මූත්‍රා දාඩිය සෙම සොටු මේ හැම එකක්ම එළියට ගත්තොත් Tamanටත් ඒක ඌලගෙන ඉන්න බෑ ගඳයි. ඇයි මේ යථාර්ථය දකින්නේ නැත්තේ? මේ ලෝකේ අපි හැමෝම අපිරිසිදුයි කියන එක ඇයි දකින්නේ නැත්තේ? මේ ලෝක සත්‍යාම මේ ලෝකයේ කුණු ගොඩක් වාගේ කට්ටියක් කෙනෙක් ඇයි දකින්නේ නැත්තේ? එයාට වඩා මම කුණුයි අපිරිසිදුයි කියන ඒ යථාර්ථය මෙනෙහි කරලා යටාත්පාත්කම හදාගන්න නැත්තේ ඇයි? අන්න බලන්න එයාගේ තපස් ජීවිතේ පිරිහිලා හොඳ ලස්සනට ඇඳගෙන කරගෙන ලස්සනට කොණ්ඩේ පීරලා පිළිවෙලට පිරිසිදුවට ඇවිල්ලා කෙනෙක් වාඩි වෙනවා පිච්චමල් සුවඳ එයා ළඟ. ඇයි? එයා සුවඳ විලවුන් ගාලා තියෙන පිච්චමල් සුවඳ. අනේ බලන්න මොනතරම් ලස්සනට මිනිස්සු ඉන්නවද? හරි සුවඳයි. දැන් ගන්ධයට ඇලෙනවා. ලෝභ වෙලා. එයා බනහන්නේ ඒ සුවඳට සමවැදිලා ලෝභයෙන් ඉන්නවා. එයා ලෝභය වඩනවා. ආන්දරෝ බණ කියන්නේ ලෝභය අලෝභය කරන්නේ කොහොමද කියලා. ඒ බණ ඇයෙද්දිත් එයා ලෝභය වඩනවා. දැන් බලන්න එයාගේ ජීවිතේ මොකද්ද තපස්වරේද නැහනේ. එයා සම්පූර්ණම කැලෑවෙන්නේ යන්නේ. එහෙනම් මේ විදිහට මේ ගන්ධය තුලින් මේ නාසය තුලින් අපි ලෝභ දේශ මොහ රාග වඩනවා, වෛර වඩනවා. අපේ තපස් ජීවිතයේ එන්න එන්න ක්‍රමක්‍රමයෙන් විනාශ වෙලා යනවා. එහෙනම් අපගේ ජීවිතවල අපගේ ජීවිතය අපි පරිස්සම් කරන්නට නම් මේ නාසය තුලින් වෙන්නා වූ මේ අකුසල කර්ම වලින් අපි වැළකෙන්න ඕනේ නාසය තපස් නාසයක් බවට පත් කරන්න ඕනේ. එහෙමපත් කරන්න පුළුවන් නම් ගන්ධයේදී අපට द्वේෂය ඇති වෙන්නේ නැත්නම් සුවඳයේදී ලෝභය ඇති වෙන්නේ නැත්නම් ගන්ධ සුවඳ දෙකේදීම අපි ගැන අපට මෙනෙහි වෙනවා නම් අපි සංවර සීලයෙන් යුක්තව බොහොම නියතමානී වෙතන ඉඳගෙන කටයුතු කරගෙන අඩුපාඩු හදනවා නම් අන්න එයාගේ නාසය තපස්වරයක් තපෝවනේ එයා ඉන්නවයි කියලා අපිට කියන්න පුළුවන්. තවත් තපස්වරයෙක් ඉන්නවා ඒ තමයි අපේ දිව. ලුණු ඇඹුල් රස ටිකක් හොඳට වැදුනත් ඒ ව්‍යංජනේ වැඩිපුර බෙදා ගන්න නැද්ද? මගුල් ගෙවල් වලට ගියාම ඉස්සෙල්ලාම යන කට්ටිය ඒකේ තියෙන සේර මොඳ ටික වැඩිපුර බෙදා ගන්නවා. අපට ආරංචි උපාසක මාත්‍යේ කියනවා එයාගේ සහෝදර උපාසක මාත්‍යෙක් එක්ක මගුල් ගෙදර ගියාම එයා ඉස්සෙල්ලාම බෙදන්නේ ව්‍යංජනවලු. ඉතින් ඈමත් දැනම ඉස්සෙල්ලාම බත්නේ බෙදන්න ඕනේ. එයා ව්‍යංජන බෙදනවා. ඒ අවශ්‍ය දේවල් බෙදලා ඊට පස්සේ ඒකුඩින් බත් බෙදලා අර ව්‍යංජන ටික වාලා ඒකුඩින් ආයි ව්‍යංජන බෙදනවා. එතකොට හැමෝටම එක බිත්තරයක් හම්බ වෙනකොට එයාට බිත්තර තුනක් හම්බ වෙනවා. හැමෝටම මස් කෑලි දෙකයි, එයාට මස් කෑලි හතරයි. දැන් කොහොමද එයාගේ වැඩේ? දැන් මේකට එයා කියනවා තපස් කියලා. මේකට තපස් කියන්නේ කොහමද? ඒක ඇති තපසක් නෑ. එහෙනම් ලුණු හැඹුල් වලට අපි ලෝභ වෙලා ඒ ලුණු හැඹුල් වලට අපි රාග වෙලා මත් වෙලා අපි කැමති ගොඩාක් රසවත් වටිනා ආහාර වලට විශේෂ ආහාරයක් තිබුණාම කන්න බැරි වුණාත් තව අඟලක් හරි කොහොම හරි බඩට කොටා ගන්න නේද වෑයම් කරන්නේ පොඩ්ඩක් හරි ඉතුරු වුණා නම් අපි දන්නා මේක විසි කරලා බෑ කොහොම හරි මේක බරක දා ගන්න ඕනේ කියලා කොහොම හරි මේක ගිල ගන්නවා කතා කරන්න බෑ බත් ඇට එළියට පයින්නවා ඒ නිසා කට පියාගෙන ඉන්නවා ඇයි කට අගිස්සටම මේක පුරවලා එහෙනම් මේ විදිහට මේ රසකාමයට අවු වෙනකොට මේ රසකාමයට මත් වෙනකොට කො මේ කටේ තාපසයක් නැහනේ තාපසයා ලෝභ දේශ මොහ නිරෝධ කරනවා මිසක් ඒවා වඩන්නේ නැහැ එහෙනම් මෙයා වඩනවා නම් මෙයාගේ කට තුල තාපසයක් නැහැ එහෙනම් අද ඉඳලා මේ කට තපස්වරේ කරන්න ලුණු ඇඹ ලොඳට තියෙන රසවත් ආහාරයක් මේ දිවට ස්පර්ශ වුණාම අනේ සාදු සාදු මේ වගේ රසවත් ආහාරයක් හැමෝටම ලැබෙන්න ඕනේ එහෙනම් මම අඩුවෙන් අරගෙන අනිත් අයටත් මේ රස ගන්න මේ රස විඳින්න අවස්ථාව දෙන්න ඕනේ එහෙනම් ගොඩාක් වටිනා දේවල් පූජා කරන්න මේ සිත හදා ගන්න පමණ දැනගන්න මත්ඤ්‍යතාච බත්තස්මින් පමණ දැනගෙන ආහාර ගන්න පමණට වඩා ගන්න එපා Tamange පමණට වඩා බත් මිටක් හරි ගන්නවා නම් ඒ ගන්නේ තවත් කෙනෙකුගේ බත් පිඟානේ මිටක් නේද? ඇයි Tamange ප්‍රමාණයට වඩා කියලා කියන්නේ තවත් කෙනෙකුට අයිති ආහාරයක් ඒක. එහෙම ගන්න එපා. සියලෝම තථාගතයන් වහන්සේලාගේ අවසාන බුද්ධානුශාසනාව මත්ඤ්‍යතාච බත්තස්මින් අපගේ ජීවිතයේ අපේ තරම දැනගෙන ප්‍රමාණය දැනගෙන ගන්න ඕනේ ඒකත් සීලයක් ඒක තපස් ගුණයක් එහෙනම් අද ඉඳලා අපි කෑම ගන්නකොට කොච්චර රසවත් කෑම තිබුණත් වටිනා කෑම තිබුණත් අපේ ප්‍රමාණය විතරයි ගන්නෙ. තවත් කෙනෙකුට ලැබෙන්න තියෙන අවස්ථාව උදුර ගන්න, අදින්නා දාණය කරන්න, නුදුන්න දාණයක් පැර ගන්න. එහෙනම් මේ විදියට අපි මේ රස කියන කාමයේ තුලින් අපි සිල් සමාධි වෙලා යාව තපස්වරය කරමු. රස කියන කාමයට අපි හැමදාම මත් වෙලා රසකාමයේ සුමිච්ඡාචාරා වේරමණී සිකපදයේ කැඩිලා අද හිඳලා ඒක සමාදි වෙමු. අපි ඒක ආරක්ෂා කරමු. ඒ විතරක් නෙමෙයි මේ කට කියන මේ ආයතනය තුල කිසිම සංවරයක් නැහැ වචනය පිළිබඳව. අපි කතා කරනකොට මොනතරම් වචන පිටත් වෙනවද? මොනතරම් අපි තුලින් ලෝභ දේශ මොහ වචන වලින් ප්‍රකාශයටපත් වෙනවද? මේ උපාසක පින්වත්තුන් ඉතට අවංකවම කල්පනා කරලා බලන්න උදේ ඉඳලා රැ වෙනකන් නිවනට අදාළ වචන කීයක් කතා කරනවද? වචන පහක්, වචන 10ක් නෑනේ පින්වතුනි උදේ ඉඳලාම කතා කරලා තියෙන්නේ ඉපදෙන්නේ කොහමද දුක් විඳින්නේ කොහමද සසරේ ගොඩාක් දුක එකතු කරගන්නේ කොහමද පංචකාමයන් පිනවන්නේ කොහමද කියන එක නේද වෙලට යන්න පොලට යන්න කඩේ යන්න අඳින්න පළඳින්න උයන්න මේ හැම දෙයක්ම භවයේ නේද කතා කරලා තියෙන්නේ එත මොනවද උයන්නේ කියලා අද අවස රැට වාඩි වෙලා කල්පනා කරනවා නේද? හැබැයි එත උදේ ආවිස අපිට තියෙනවද නැද්ද කියන එක කවුරුත් කල්පනා කරන්නේ නැහනේ. මං එත උදේ නැගිටිනවද? මාව මල්ශාලාවෙන් ගෙනියනවද? මට එත පාන්සකුල් දෙනවද? මේක කල්පනා කරන්නේ. එත එනම් අපි පරිප්පු හදමු. අර බෝන්චි ටිකක් ඉතුරු වෙලා තියෙන ඒක අදලා සම්බෝලයක් අදරමු. උදේ කෑමට මේ රෑ 12ට යගේ ආවිස ඉවරයි. එට උදේ යට පාංශකෝල මේ රෑ කල්පනා කරන එට උදේ අඹරණ තින සම්බෝලට දෙයි gediyak නැහැ කියලා. බලන්න එයාට තියෙන ප්‍රශ්න. මේවා තමයි මානසික ප්‍රශ්න. එයා පෘථුජන ස්වභාවය තුල එයා ගොඩාක් ප්‍රශ්න එයාගේ ඔළුවේ පටවලගෙන ඉන්නවා. මේ සාකච්ඡා හැම එකක්ම පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාද වලට අවු වෙනවා. එහෙනම් මේ කට තපස් රකින්න දන්නේ මේ කට තපස් රකින්න පුරුදු වෙලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල මේ කට ඉසල්ලාම තාපසේ කරන්න ඕනේ. මේ කටට අපි උගන්වන්න ඕනේ තපස් රකින්නේ කොහමද? එහෙනම් කතා කරන්නට කලින් සිතලා බලන්න. එතකොට මොනවද දන්නේ උයන්නේ අම්මේ කියලා අනකට කියන පුතේට ඈරුණොත් බලමු. ජීවත් වෙලා හිටියොත් අපි තුනුරුවන් වැඳලා සාදුකාර දීලා ඊට ජීවිතේ පටන් ගමු. ඊට තියෙන දේ අපට ඊටට ඇති. ඊට ප්‍රශ්න අද දවසට ගේන්න එපා. ඊට ප්‍රශ්නේ ඊට 24 දී කල්පනා කරමු. අද කල්පනා කරොත් අද 24ට ඊට ප්‍රශ්නත් එකතු වෙනවා. ඇයි අනුන්ගේ ප්‍රශ්න ගන්නෙ? ඊට දවසේ ප්‍රශ්නේ ඒ මිනිසුන්ගේ ප්‍රශ්නයක්. ඒ පැය 24 ප්‍රශ්නේ ඇයි අදට ගේන්නේ? ඊට ගන්න ඊට කල්පනා කරමු. ඈරුණාම කියන අනේ පුතේ අදත් අපට දවසක් හම්බුණා. එහෙනම් පොල් ගෙඩියෙන් සම්බෝලයක් අම්බරලා අපි කැඳබමු. අන්න බලන්න ප්‍රශ්නේ විසඳිච්ච ඇති. එහෙනම් අපි පුරුදු වෙලා නැහැ මේ වචනේ කතා කරන්න කලින් සුදුසු දේ ඉතලා බලන්න. අපගේ වචනේ සංවර වෙලා නැහැ. එහෙනම් අද ඉඳලා අපි මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ අගන අගුණ නොකියමු. කිසිම කෙනෙක් නිന്ദා අපාසයටපත් නොකරමු. විවේචනය නොකරමු. අගෞරවයටපත් නොකරමු. කිසිම කෙනෙකුගේ ಗುಣධර්මයන් එයාගේ පාරමිතාවක් අපි නොසොයමු. මේ ලෝකේ කූඹියාගේ ඉඳලා ගත්තාම මිනිසයා දෙවියා බ්‍රහ්මයා අලියා ඇතා කියලා ගත්තාම මේ විශාල සත්තු වෙනකම් මේ සත්තු ඔක්කොම කවුද පින්වතුනි ඔක්කොම බෝධිසත්වය නේද අපේ මාබෝසතාණන් වහන්සේ සෑම කුලෙම ඉපදුනා 550 ජාතකයේ අර බලනකොට নানা ප්‍රකාර බවල සත්ත්ව කුලවල උන්වහන්සේ උත්පත්ති ලැබලා එහෙනම් මේ ලෝකෙන්න කුරා කූඹියාගේ ඉඳලා මේ සෑම සත්වයක්ම බෝධිසත්වයක් නේද දැන් මේ පින්වතුන් කියන්න තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්න නැතුව නිවන් දකින්න පුළුවන්ද? බෑ නේද? එහෙම නිවනක් නැහනේ. එහෙනම් අඩුම තරමින් රාත්පලයටපත් වෙන්න එපාය. සම්මා සම්බුද්ධත්වයට පච්චේක බුද්ධ බෝධියටපත් වෙන්න එපාය. එහෙනම් මේ පින්වතුන්ට තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්න ඕනේ නම් ඒ බෝධියටපත් වෙන්න පුරණ මේ සෑම එකක්ම බෝසත් චර්යාව නේද? එහෙනම් බෝසත් පාරමිතාව නේද මේ පුරන්නේ හැම කෙනාම මේ ඔක්කොම බෝධිසත්වයෝ අද වර්තමානයේ ජනගාන කෝටි 800යි මේ ඔක්කොම බෝධිසත්ව ගුණාංග. එහෙනම් මේ පින්වතුන් දන්නේ නැහැ අපි බෝධිසත්වයෝ අපි මේ විවේචනය කරන්නේ තවත් බෝධිසත්වයෙන්. එහෙනම් සම්මා සම්බුද්ධත්වයේ පතාගෙන යන කෙනෙක්ව විවේචනය කරනවා කියලා අපි දන්නේ නැහැ. අපි අපාස කළා, නිନ୍ଦා කළා, අගෞරව කළා, නැත්තටම නැති කරලා දාලා ආනන්තරිය පාප කර්ම වාගේ ලොකු විශාල කර්ම කරගන්නවා අපි. එහෙනම් මේ පින්වතුන් අද ඉඳලා මේ කට ගැන පරිස්සම් වෙන්න. මේ වචන ගැන පරිස්සම් වෙන්න. කටින් තපස් රකින්න. නිස්සබ්ද භාවනාව වඩන්න සෑම මොහොතෙම නිස්සබ්ද වෙන්න ඇයෙන හැම දෙයක්ම හොඳට අහගන්න අවශ්‍ය වචනය නිවනට අදාළ විදියට වචනයකින් දෙකකින් පරිස්සමෙන් ප්‍රකාශයටපත් කරන්න එහෙම මේ කටින් තපස් රකින්න උරු වෙන්න පින්වතුනි මේ කය දිහා බලන්න මේ කය කොච්චර දුස්සීලද කියලා. මේ කායික චර්යාවේ 84 දාක්ම විනය කැඩෙනවා. කෝටියක් සංවර සීලය කැඩෙනවා. ඉඳ ගන්න දන්නේ, ඉට ගන්න දන්නේ, ඇවිදින්න දන්නේ, අචින් යවන්න දන්නේ, කයින්ද දන්නේ, කතා කරන්න දන්නේ, කන්න දන්නේ, බොන්න දන්නේ. දැන් බලන්නකෝ මේ බෝධිසත්වර කොච්චර පාරමිතාවල අඩුපාඩුද? කවදාද මේ පාරමිතා පිරෙන්නේ මේ බෝධිසත්වරුන්ගේ? එහෙනම් ඉඳ ගන්නකොට සංවරව ඉඳ ගන්නත් නැගිටින්නට සංවරව නැගිටින්න දැනගත්තට මදි තව එකක් දැනගන්න ඕනේ. Tamange නැගිටීම තුලින් තව කෙනෙක් කැළඹෙන්නේ නැතුව නැගිටින්න ඕනේ. ගොඩාක් සංවරව නැගිටිනවා තවත් කෙනෙකුගේ ඇඟේ ඇතිල්ලිගෙන. ඒ මනුස්සයාගේ භාවනාව ඉවරනේ. නැගිටලා මොකක්ද මේ ඇතිල්ලෙන්නේ? ඕම සංවරව නැගිටිනවා හරි සංවරයි. නැගිටලා තමයි වාඩි වෙච්ච පැදුර ගසනවා දූවිලි ගොඩ අර මිනිසුන්ට උස්ම ගන්නවත් බෑ. දැන් මේකේ සංවරයක් තියනවද? නෑනේ. එහෙනම් අපි නැකිටට මදි නැකිටලා යන තාක්කල් කිසිම ජීවියෙකුගේ සිතට කයට දුකක් නොදැනෙන විදියට ඇසිරෙන්න ඕනේ මේක තමයි තපස කියලා කියන්නේ අපේ චර්යාව නිසා අපට විරුද්ධවාදියෙක් ඇති වෙනවා නම් ඒ චර්යාවේ අඩු ඒකේ තපසක් නැහැ සංවරභාවයක් නැහැ අපේ චර්යාව නිසා පෞල් ජීවිතයේ අවුලක් ඇති වෙන්න බෑ දරුවෝ අපට द्वेष වෙන්න බෑ. දෙමව්පිය අපට අකමැති වෙන්න බෑ. සමාජයෙන් අපට නිନ୍ଦා අපවාද එන්න බෑ. ඒ විදිහට මේ කය සමාධියේ ඉන්නවනම් විනයානුකූලව ඉන්නවනම් සීලේ මුත්තරී මනුෂ්‍ය ධර්ම වලින් කටයුතු වල නිරත වෙනවනම් අන්න කියන්න පුළුවන් මේ බඹයක් විතර උස තියෙන කය තපස් රකින්නමයි කියලා. එහෙනම් මේ තපෝච කියන ගාතාවම මෙච්චර ලොකු කමඨාණක් නම් මේ තරම් වඩන්න තියෙනවා නම් බ්‍රහ්මචර්යාච සාකච්ඡා කරන්න ගත්තොත් මොනතරම් ගැඹුරුද? නිබ්බාන සච්ච කිරියාච ගත්තාම කොච්චර ගැඹුරුද? එහෙනම් මේ ගාථා රත්න හැම එකක් තුළම භාග්‍යතුන් වහන්සේ අපට කමඨාණක් දීලා නිවන් මාර්ගයක් දීලා මේවා වඩන්න ඕනේ මේවා කටපාඩම් කරලා තිබ්බට මදි එහෙනම් මේ පින්මතු මේ ශ්‍රවණය කරපු ධර්මය තමන්ගේ ජීවිතේ වඩන්න ඇස කන දිව නාසය සම කියන මේ ආයතන පයෙම තපස් රකින්න තාපසේගේ ප්‍රධාන අරමුණ මොනවද? චිත්ත සමාධිය. දැන් කියන්න මේ පින්වතුන්ට තප්පරයට තප්පරය කියන්නේ එක සැනයක්නේ. මේ සැනේට සිතවිලි කීයක් විතර තියෙනවද? 100ක් විතර දෙනවා. පැයක් විතර වාඩි වෙලා කල්පනා කෙරුවොත් භව කෝටියක් ඉපදෙන්න කාරණා ඇති කරලානේ. ලෝභ, දේශ, මෝහ, රාග, වෛර මොන තරම් ඇති කරලාද? අර මනුස්සයාගෙන් මම මේ විදිහට පලි ගන්නවා මම මේ විදිහටයි මේක කරන්නේ මම මේ විදිහට ඇසිරෙන්නේ එක එක්කෙනාට ඕනෑ විදිහට මම හැදෙන්නේ මට ඕනේ විදිහට මං ඉන්නේ දැන් මේවා ඔක්කොම ලෝභ දේශ මොහ රාග ආහංකාර මාන්න්‍ය උඩඟුව නේද දැන් මේවා මෙනෙහි කරනවා කියලා කියන්නේ මේ සිතට කො තපස් ජීවිත මොකක් ගෑවිලාවක් නැහනේ තාපසේක් සමාධියේ ඉන්නවා නම් මේ සිතේ සමාධිය කො ගෑවිලාවක් නැහනේ එහෙනම් මේ අයවෙනි ආයතනේ සිතත් තපස්සිතක් බවට පත් කරන්න ඕන. තාපසයා නිතරම හැමදේම යහපති. පේන දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල්, අඟෙන දේවල් ඔක්කොම යහපති. මගේ කර්මයයි මට පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ. මම කරපු කියපු දැනපෝ දීපු දේවල් තමයි මට මේ පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ, ලැබෙන්නේ. මේ ඔක්කම කර්මානුරූපීව මම කරගත්ත දේවල් එයා සාදුකාර දෙදී ඒ හැම දෙයක්ම බලාපොරොත්තුවක් නැතුව කිසිම ලෝභයක් දේශයක් නැතුව ඒවත් එක කටයුතු කරනවා එයා ඒකෙන් කර්ම අදා ගන්න දන්නවා මේ හේතුව නිසාට ගත්ත ඵල මේවා වෙනස් කරන්න සුදුසු නෑ කියලා හැබැයි අපි වෙනස් කරන්න වෑයම් කරන නිසා අනේක ಜಾති වාරයක් ඉපදිලා දුක් විඳින්න අපි කටයුතු කරගෙන අපගේ ජීවිතයේ සම්පූර්ණම අවුලක් වෙලා බලන්න අපි මේ තරම් මේ සංසාරයේ දුක් විඳලා තාම සෝවාන් ඵලයටපත් වෙන්න බැරි උනේ මේ තපස් ජීවිතය අපේ ආයතන ඇතුළ නැති නිසා නේද? ඇසකන දිවනාසය සමසිත කරේ විනාඩි 10ක් මෙනේ කරලා බලන්න මම කොච්චර රාගයෙන් බල්ලා තිනවද තෘෂ්ණාවෙන් බල්ලා තිනවද ද්වේෂයෙන් බල්ලා තිනවද වෛරයෙන් බල්ලා තිනවද මේ කටගෙන පොඩ්ඩක් විනාඩි 10ක් කල්පනා කරලා බලන්න මොනතරම් මිනිසුන්ට නිନ୍ଦා අපාස කරලා තියනවද පරුස වාච කරලා තියනවද බොරු කියලා තියනවද ඕපදූප කතා කරලා තියනවද කෝ නිවනට කාරණා බොහොම අවමනේ අද මේ කායික චර්යාවේ අසංවර භාවය ගැන මෙනෙහි කරලා බැලුවාම අපටම කලකිරෙනවා ඇත්තටම මේ මමද කියලා හිතෙනවා එහෙනම් හද ඉඳලා ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයම තපස්වර බවට පත් කරන්න. මේ ආයතන අයතුලින්ම තපස් රකින්න තපෝච කියන තථාගතයන් වහන්සේගේ පණිවිඩය රකින්න. භාග්‍යතුන් වහන්සේ මේක නිකන් දේශනා කළේ නැහැ. මේ තපස් කියන වචනය උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වෙන්න ඒකේ තියෙන විද්‍යාත්මක භාවය කමඨාන නිර්වාණ පණිවිඩය අවබෝධ කරගන්න උන්වහන්සේට සාරාංශක කල්ප ලක්ෂයක් ගියා පින්වතුනි. එහෙනම් උන්වහන්සේගේ ජාතක කතා පොත් වහන්සේවල අපට තේරෙනවා මොනතරම් දුකක් උන්වහන්සේ වින්දද මේ ධර්මය අවබෝධ කරගන්න. එහෙනම් පිපාසයට අපි ගිලම්පස දෙනවා, ඇල් වතුර දෙනවා, බීම දෙනවා. හැබැයි අපි කවදාවත් ඇඟිල්ලක් කපලා ලේ දෙන්නේ එහෙනම් මේ මාබෝසතාණන් වහන්සේ මේ තපෝච කියන මේ ධර්මතාවය අවබෝධ කරගන්න උරපලලා ලේ දීපු කතාව අපි අහලා තියෙනවා. ඉස කපලා දන් දුන්නා. ඒ සහෝදරයාගේ මානකම එම නැත්තම් එයාගේ ජීවිතය සම්පූර්ණ කරගන්න. රාජධානි දන් දුන්නා. භාර්යාවට බැඳිලා භාර්යාව හරි ලස්සනයි. එයාට හරි ආදරෙයි. මේ ආදරේ කියන ලෝභය කඩන්න ඕනේ. මේ බැඳීම කඩන්න ඕනේ භාර්යාව දන් දීලා ඇදගෙන යනවා බලාගෙන හිටියා. දරුවන්ට බැඳිලා මේ සෙනෙහස කියන බැම්ම කඩන්න ඕනේ. මේ දන්වල කඩන්න ඕනේ. දරුව දන් දීලා අරගෙන යනකම් බලාගෙන හිටියා. එහෙනම් මේ වෙස්සන්තර රජුරෝ මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණධර්ම වැඩුවද මොනතරම් දුක් මේ ධර්මය අවබෝධ කරගන්න. එහෙනම් ඒ තරම් දුක් විඳලා සාරාසංක කල්ප ලක්ෂයක් උන්වහන්සේ ඇටමස්ලේ නාර මේ මහා සාගරය වගේ මහා පොළ වගේ දන් දීලා අවබෝධ කරගත්ත ධර්මය නේද මේ තපෝච්ච කියන එක. ඒ ධර්මතාවය නේද අද අපට කමටාණක් උනේ අපට නිවන් පණිවිඩයක් උනේ එහෙනම් ඇත්තටම අපි බෞද්ධය වශයෙන් ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට নমස්කාර කරනවා නම් ගරු කරනවා නම් අපි උන්වහන්සේ වෙනුවෙන් මේ ශාසනයට යමක් කරන්න කැමති නම් අද ඉඳලා හැමෝම තපස් රකින්න තාපසවරු වෙන්න අසකන දිවනාසය සමසිත අද ඉඳලා තපස් ජීවිතයට උරු කරන්න එහෙම වුණොත් අපි කෙලෙගුණේ සලකපු බෞද්ධ පින්වතුන් කියලා අපට කියන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ පාරමිතාව අර්ථවත් කරපෝ තිසරණේ සරණ යන සරණාගතයෝ කියලා අපට ආඩම්බර වෙන්න පුළුවන්. එහෙම නැතු අපි තවත් පංචකාමයන් පිනව පිනව ඇසකන දිවනාසය සමසිත මේකෙන් පිනවනවනවා නලවනවනම් පින්වතුනි අන්න ඒ පාරමිතාව අපි නින්දාවටපත් කළා ඒ මාබෝසතනන් වහන්සේගේ පූජා කරපු සෑම පාරමිතා ගුණ ධර්මයක්ම අපි අපාසයටපත් කළා සාරාංශක කල්ප ලක්ෂයක ಗುಣධර්ම අපි විවේචනය කළා කියලා කිව්වොත් ඒක නිවැරදි. එහෙනම් අපට එහෙම කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේට අපි ආදරෙයි. උන්වහන්සේගේ පාරමිතාවට අපි ගරු කරනවා. ඒ පාරමිතාවට අපි යමක් කරන්න ඕනේ පිරිකර පූජා කරන්න කැමතිනම් මේ භවයේ අරියත් බෝධියටපත් වෙලා පිරිණිවන් පාන්න ඒක තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන පිරිකරය එහෙනම් අපගේ ජීවිතයේ අද ඉඳලාම අපි මේ ගාථා රත්නයේ පළවෙනි වචනය අපගේ ජීවිතේ කමඨාණක් කරනවා. ඒක තමයි සෑම තප්පරයක් ගානේ සෑම සෙනයක් ගානේ මොහොතක් ගානේ අද ඉඳලා අපි තපස් රකින්නවා ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයම තපස්වරු බවට පත් කරනවා කිසිම කෙනෙක්ගේ කිසිම දෙයක් හොයන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කයේ අඩුපාඩු හොයලා ඒක හදන්න රාදවල් දෙකේ මාන්සි වෙනවා මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් මගේ ප්‍රශ්නයක් කරගන්නේ නැහැ එහෙනම් මේ කමඨාන හදින්දලා වඩන්න මේ නිවා මාර්ගය හදින්දලා පුරන්න මේක සීලයක් වශයෙන් සමාධියක් වශයෙන් ප්‍රඥාවක් වශයෙන් පාරමිතාවක් වශයෙන් මේ තප්පරේ ඉඳලා වඩන්න එහෙනම් මේ ධර්මතාවය අපගේ සිත නැමැති පුණ්‍යක්කෙතේ bitter වී වශයෙන් වපුර ගන්න මේ කොන්දට ආස්වාදන්න නැවත නැවත මෙනෙහි කරන්න නැවත නැවත සජ්ජායනා කරන්න මේ ධර්මය නැවත නැවත පුහුණු කරන්න මේක කමඨාණක් වශයෙන් වඩලා මේ ධර්මයේ නැවත නැවත නිවා මාර්ගය වශයෙන් මෙනෙහි කරලා මේ ලබාපු මිනිසත් භවයේ මේ ඉතුරු වෙලා තියෙන ආවිස කාලය තුල අරියත් බෝධියටපත් වෙලා මාර්ගඵල නිවන් අවබෝධයකින් මේ ලබාපු මිනිසත් භවයේ අමාමා නිවනින් නිවි සැනසීම ලබන්නට මේ ධර්ම දේශනාව කමඨාන නිර්වාණ පණිවිඩය අප සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි එයින්ම වැඳගන්න මා සංඝරත්න ආශිර්වාද කරයි සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත්තන්තරායෝ සුඛී දීගායුකෝ බව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි